මම වෛර නැත්තේක් වෙම්මා කායික සුවයෙන් සුවපත් වෙම්මා මානසිකව සුවපත් වූෙක් වෙම්මා ලැබුවා වූ ජීවිතයේ සෝතේ පරිහරණය කරන්නෙක් වෙම්මා කියලා ඔය පද හතර තමයි ඉස්සල්ලාම දාන්නේ. ඒ හතරෙන් ටික වේලාවක් කරගෙන යනකොට විශේෂයෙන්ම ද්වේෂ චරිතයට නම් හොඳට තේරෙනවා මේ එකක් වඩා Tamanට ගැළපෙන ගතියක්. වෛර නොවීම තමයි මට හොඳට ගැලපෙන්නේ. නැත්තම් කායික රෝග නැති වේවා කියනක මට ගැලපෙනවා. මානසික සහනය ලැබේවා කියනක ගැලපෙන නැත්තම් ලැබුණා වූ ජීවිතයේ සූපත් වේවා කියනක ගැලපෙනවයි කියලා. ඒ සුදුසු ගැලපෙන දේ දකින්න ඉස්සලා අර පද හතරෙන්ම තමයි මෛත්‍රී කරගන්න. ඒක ලියලා වඩා සුදුසු එකට දානකොට මෛත්‍රී හිත තෙදවත් වෙනවා නම් ඉතින් Tamanට හිතා ගන්න පුළුවන් අර හතරට වැඩිය තනියක හොඳයි කියලා. එහෙම තෙදවත් වෙනවා නම් ඒ ලකුණු පෙන්නනවා. ඒ ලකුණු මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ පරණ කුණු බැඳිච්ච කබඩා කාමරයක් වගේ තිබුණු හුලං වදි නැතු අඳුරව තිබුණු ගෙයක් කාමරයක් සම්පූර්ණ බඩු එළියට දාලා පිහලා සුද්ධ කළා ජනෙල් ඇරලා හොඳට හුලං වදින්න ඇරලා ඕක මැද හොඳට සුවඳ අඳුන් කූරු ටිකක් හරි පත්තු කෙරුවොත් අර කාමරේ සම්පූර්ණ විවෘත වීමක් වෙනවා වගේ හිතේ තිබුණ අර කෙලස් කහට ගලවලා ගිහිල්ලා හැකි සංඥා වෙන්න පටන් ගන්නවා. මන්ටත් ජීවිතයක් තියෙනවා මමත් මේ වැඩක් කරන්න පුළුවන් කියලා ලෝකෙක පිටවද තරහ ද්වේෂ නැති වෙලා තමන්ට කරන වෛර නැති වෙලා හිත පිපිච්ච ගතියකට එනවා. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන වෙහෙස වෙලා හෝ වෙන දෙයක්ලා ඇතිවෙච්ච මේ ශරීර ගඳ නැතිවීම සඳහා ওই සමහර විටක ශරීරයේ මේ සුවඳ ගල්වන ක්‍රමයක් තියෙනවා. ඒ සුවඳ ගල්වපුවාම පිරිසක් මැදට Tamanට යන්න කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද අර ශරීරයේ තියෙන අපි කියන්නේ ජීවන සුවඳ කියලා එකක් තියෙන ඕක නැතුව යනවා. අන්න ඒ වගේ ඒ ආභරණලා සලකපු සලසව සුවඳ ගැල්ලුවා වගේ ගතියක් එන්න පටන් ගන්නවා හිතට පසුබාහන පැකිලෙන කෝල ගති නැතිලා යනවා. මෛත්‍රිය එනවනම් අන්න ඒ වගේ තේදවත් ගතියකට එනවා. ඒක යාන්තමට එනකොට Taman තේරුම් ගන්න ඕන අන්න ඒ වගේ හොඳට හිත තේදවත් කරන විකසිත කරවන ඔදවත් කරන මුරුදු කරන ඒ සුදුසු වාක්‍යකින් තමයි දිගට මෛත්‍රී කරන්නේ. ඒක කරගෙන ගියාට පස්සේ ඔය අර Tamanට ද්වේෂ කරන නැත්තම් සීදීනසා ගැනීමේ අදහස යටිහිතේ තදින්ම බලවත් කර නැත්තම් තද්දම තද අපහසුවක් තියෙනවා මෛත්‍රී කරගන්න. එයත් අනුන්ට මෛත්‍රී කරාට Tamanට මෛත්‍රී කරන්න අමාරුයි. නැත්තම් උපක්‍රමශීලීව තමයි එතන ගෙනියන්න වෙන්නේ. ඒක වැඩ කරන්න ගත්තොත් යම් වෙලාවක මෛත්‍රිය Tamanට නිකන් හුස්ම අල්ල ගන්න බැරි වෙන තරමට වගේ පුදුමාකාර මේ අඬනවාද hina වෙනවද කියලා හිතා ගන්න බැරුව මේ හුස්ම අල්ලන්න බැරි තත්ත්වයට යනකම් යනවා. ඒ කියන්නේ එක දවසින් නෙවෙයි ටික කාලයක් කරනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මෛත්‍රියේ කඳුලක් හිතට වැටුනොත් මොන තරම් ජීවිතයේ සුන්දර ගතියක් එනවද කියලා හරියට හොඳ රසමස උලක් කණ්ඩ හම්බ වෙච්ච කෙනෙක් ඒක කනකොට අනේ මට මේකෙන් ටිකක් මගේ මිත්‍රයාට දෙන්න නැත්තම් මගේ ගුරුතුමාට දෙන්න නැත්තම් මගේ අම්මට අප්පච්චිට දෙන්න නැත්තම් කියලා හිතෙනා වාගේ අනේ මේ වාගේ මෛත්‍රියක් අනේ ලෝකෙටම දෙන්න නැත්තම් කියලා ඒක මේ ඉතිරි පැතිරි වැඩෙන ගතියකට එනවා. ඒ එන තෙක්ම අපි කියන්නේ මෛත්‍රී උපචාර අවස්ථාව කියලා. යම් වෙලාවක හිතේ ඒ වගේ හොඳට ඉතිරි පැතිරි වැඩෙන ගතියක් ආවොත් කියනවා හය දෙනෙකුට මෛත්‍රී නොකරන්නේ කියලා ආදුනිකයා. මේ සම්ප්‍රදාන කුල ක්‍රමේ තමන් ස්ත්‍රියාවක් නම් පුරුෂයෙකුට මෛත්‍රී පතුරවන්න එපයි කියනවා. පුරුෂයෙක් නම් ස්ත්‍රියාවකට මෛත්‍රී පතුරවන්න එපයි කියනවා. <clears throat> මොකද මේක රාගේ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ද්වේෂ කරන තමන්ට ස්වභාවයෙන් පරණ මතක තියෙන තරහකාරයෙකුට මෛත්‍රී කරන්න එපයි කියනවා පරව. මධ්‍යස්ථ කෙනෙකුටත් එපයි කියනවා. අතිප්‍රිය සහායකයන්ටත් එපයි කියනවා. සාමාන්‍ය ප්‍රිය කෙනෙක් තෝරගන්නයි කියලා කියනවා. ඒ පුද්ගලයාත් මැරිලා නැතුව දැනට ජීවත් වෙන කෙනෙක්. අර Tamanට හොඳට මෛත්‍රිය ඇති වුණාට පස්සේ අන්න එහෙම කෙනෙකුට දීමෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ Tamanට ඇති වෙලා තියෙන මේ මෛත්‍රිය වැඩ ගන්න පුළුවන්ද කියලා. ඒ සඳහා තෝරාගත යුතු පුද්ගලයාගේ ගතියට පෙන්වන්නේ ප්‍රිය, ගරු, භාවනීය කෙනෙක් වුණොත් අර Taman ළඟ ඇති වෙච්ච මෛත්‍රිය සැක නැතුව, පැකිලීමකින් නැතුව දෙන්න පුළුවන්. ප්‍රිය කියලා කියන්නේ අනුන්ටත් ප්‍රියයි Tamanට විතරක් නෙවෙයි. ගරුයි කියලා කියන්නේ ඒ පුද්ගලයා Tamanට වැඩිය සීලවන්තයි සමාධිය ප්‍රඥාව වැඩි. භාවනීය කියලා කියන්නේ ඒ පුද්ගලයා දැනටම තනුන්ගේ භක්තියට ලක් වෙච්ච කෙනෙක්. ආනේම කෙනෙකුට දෙනකොට තමයි අර Taman තුල වැඩිච්ච මෛත්‍රිය ඉහව අහගෙන ගිහිල්ලා. එහෙම නැත්නම් මේ අර්පණා සමාධියකට තරමට හොඳට ගොනු වෙලා කිසියම් නීවරණයක් නැතුව හිත මෛත්‍රිය නිමිත්තේ හසුරවා ගන්න පුළුවන් තත්ත්වයට එනවා. මෙතනදී ඇත්තටම හුඟක් ඒ වෙනකොට ගුරු ඇසුර ළඟ තියෙන තරමට හොඳයි. නමුත් හොඳට පෙර පුරුදු කරපු යත්තන් මේ සාමාන්‍ය පොතක් පතක් බලනකොට වුණත් එතෙන්ට එන්න පුළුවන්. ඒක අදාළ නැති කෙනෙකුට නම් කොච්චර භාවනා කරත් මේක එච්චර ප්‍රතිඵල දෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මෛත්‍රිය ගැළපෙන්නේ ද්වේෂ චර්යාවට. ද්වේෂය තියෙන කෙනා. ආනේ මේ ඉන්නවා නම් ඒ ප්‍රථම ධ්‍යාන ආවට පස්සේ මේකේ ධ්‍යාන තුනක් දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඒ එක එක දිශාවලට හිත අර කලින් අතහැරපු අප්‍රිය පුද්ගලයන්ට මදහත් පුද්ගලයන්ට අතිප්‍රිය පුද්ගලයන්ට මේ විෂම ලිංගික පුද්ගල ඕන කෙනෙකුට මෛත්‍රිය පතුරවන්න පුළුවන්. ඉස්සලා අර ක්‍රමීකව ඇතිකරන යාම තමයි මේකෙන් කරන්නේ. ඒක නිසා මේ විදිහට ඇති කරගත්ත මෛත්‍රියක් තියෙනවනම් මට හොඳට මතකයි ඒ අපේ මීතිකල් නායක හාමුදුරුවෝ ඉන්න කාලේ අපිට කියලා දීලා තියෙනවා. සමහර වෙලාවල් වලට මේ භාවනා කරගෙන ඉන්නකොට ওই රිලා රංචුව එකිනෙකා මරා ගන්න තරමට කාකොටා වැටෙනවා. හොඳටම තේරෙනවා ඒක කනටත් අමහිරි මේ සත්තු අනුන්ගේ තර්ජන කෝකදත් සුව වර්ගයක් කාකොටා වැටිගෙන මැරෙනවා. ආන්නේ වෙලාවටදී මම මොකද කරන්නේ කියලා හිතන වෙලාවක් එනවා. එතකොට අර මෛත්‍රී වඩලා පුරුදු කෙනෙක් ඉන්නවනම් තමන්ගේ භාවනාව පැත්තක තියලා මෛත්‍රී වඩලා අනේ මේ සත්තුත් වෛර නැත්තෝ වෙත්වා කියලා දිගට මේ ඉන්න සත්තු දිශාවට යොමු කරලා මෛත්‍රී කරන්න පටන් අරගත්තොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ තමන්ගේ හිත ප්‍රබවත් වෙන්න වෙන්න ඒ සත්තුන්ගේ ගෝසාවල් දුර්වල වෙලා යන්න පටන් ගන්නවා. එංගොය රෑමත් දාහනේ භාවනා කරන්න ගියාම උලම අඬන වෙලාව වෙනවා. ඒ නිසා මොකුත් නැ පපුව කන පපු කනත්ත කීරි ගාගෙන යනවා. බුද්ධම බයක් ඇති වෙන ඇඟ කිලිපොළනවා. ඒ වෙලාවටත් ඒක මේ කනට අනිනවා වගේ මොකක් හරි. අමුතුම සද්දකින් අඬලන්නේ. ඒ හඬලන වෙලාවට Tamanට තේරෙනවා නම් ඒක මට අමිහිරි මේ සතා හඬලන්නේ මේ වෙහෙසෙන් දුකෙන් බව දන්නවනම් ඒක හරීම වෙහෙසකර දුකක් වගේ හරියට මේ විලිරුදාව ඇති වෙච්ච මවක් කිසි කෙනෙකුගේ සහනයක් නැතුව ඒ විලි වේදනාව විඳිනකොට කේන්ද්‍රි ගන්නවා වගේ කේන්ද්‍රි ගන්නවා කියලා කියන්නේ. එතකොටත් ඒ සත්තුන්ගේ මෛත්‍රිය පැතුරුත් ඒකින් වෙන බලපෑම අඩු වෙනවා කියලා. ඒ වගේම මොන හරි Tamanට වෙහෙසකර ඕන කෙනෙක් ඉන්නවනේ ඒ පුද්ගලයා අරමුණු කරලා හුදුවට වඩලද මෛත්‍රියෙන් යොමු කෙරෙව්වොත් පුදුමාකාර විදිහේ මෙලෙක්කමක් ඇති වෙනවා. ඒ වගේම හොඳටම ලෙඩ වෙච්ච වයසට ගිය කෙනෙක් ඉන්නවනේ 10 15 දිනක් සමව භාවනා කරන අය හොඳට භාවනා කළා අපි මේ පැයේ භාවනා කළා ඊගාවට අපි මේ විනාඩි දෙක තුනක් ඒ ලෙඩ වෙච්ච කෙනා ආරමුණු කරමු කියලා යොමු කරපුවාම මහ පුදුමාකාර ගුණ පැතිරෙන ගතියක් තියෙනවා. හැබැයි ඒ කියන්නේ නුපුහුණු මෛත්‍රිය නෙවෙයි හොඳ කල්ැතු බුරුතු කරපු හිතක්. ඒ අනුව භාවනාව ඇතුළත පිටතට දෙකටම මේ යොදා ගන්න පුළුවන්. මේ වැඩ පිළිවෙලට කියන්නේ මෛත්‍රී මනෝ කර්මය කියලා. මනසින් මෛත්‍රිය පතුරවන හැටි. ඊට පස්සේ මේ පුද්ගලයා වචන කතා කරනනම් ඒ පෙඟිච්ච මෛත්‍රිය හිතින් ඒකට මෛත්‍රී වචී කර්ම කියලා කියනවා. ප්‍රිය එළවන සුළු වචන. ඊගාට ਉਹ යමක් කරනවා නම් මෛත්‍රී මනෝ කර්ම නෙමෙයි කාය කර්ම වචී කර්ම ඒවට කියන්නේ කාය කර්ම කියලා. මේ මනෝ කර්මය තමයි දුර්වලම මෛත්‍රිය. වචී කර්මයට වඩා බලවත් ඊටත් වැඩිය වැඩි මේ කාය කර්ම. ඉතින් මේ විදිහට තමයි Taman වඩන මෛත්‍රිය ලෝකයාට පැතිරෙන්නේ මනෝ කර්ම වචී කර්ම වචී කර්ම කාය කර්ම වලටපත් වෙලා යම් තැනක යම් කැලේක යම් ස්ථානයක යම් පවුලක යම් සමිතියක එක්කෙනෙක් ඉන්නවනම් මෛත්‍රී කරපු කෙනෙක් ඒ සමිතියේ කලබල වෙන්නේ නැහැ. හොඳ සස්පෙන්ෂන් සස්පෙන්ෂන් තියෙන ඔය මේ මොරිස් මොරිස් නෙමෙයි වර කියන්නේ බෙන්ස් කාර් එකක් වගේ මර්සඩීස් වගේ සස්පෙන්ෂන් හොඳයි. හොඳට shock absorber එක තියෙන ඕනේ shock එකක් આવොත් ගන්න. මයිටි නැති වුණොත් තමයි ඒ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. යාට එකක් කරනට යා තව එකක් කරන. එකට දෙක දෙකට හතර හතරට අට ඉතින් ඊට පස්සේ කෙලවරක්. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ රොස්සන්නේ නැති මිනිස්සු අතර මෛත්‍රී භාවනා කරලා ඉඳ ගියාම මහ පුදුම රසයක් තියෙනවා ජීවිතේ. Taman කර අනන්ත ප්‍රශ්න එනවා. එන්නේ මොකුත් නැහැ දත් විලසා ගත්ත ව්‍යාග්‍ර දේනුවක් වගේ එන්නේ. හොඳට මෛත්‍රියෙන් අහගෙන ඉන්නකොට තේරෙනවා ඒ මනසට ඒ ප්‍රශ්නේ කියාගෙන යන කෙනාටම තේරෙනවා ඔය තරම් ඔක ගණන් ගන්න දෙයක් නෑ ඔක මේ වැනි පුද්ගලෝ ඉන්න තැන ඔක ගණන් ගන්න දෙයක් නෑ කියලා ඒ පුද්ගලයාගේ එන මෛත්‍රී වඩපු කෙනාගෙන වචනයක් ඇහෙනකොටම අර ප්‍රශ්න නිකම්ම තුනි වෙලා යනවා. එන්නේ නම් විශාල බරක් අරගෙන විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වශයෙන්. නමුත් මෛත්‍රී තියෙන කෙනෙක් එක්ක කතා කරනකොට ඉබේම නැති වෙලා යනවා. ඒ නිසා ලෞකික ව්‍යාපාර වලටත් හරියට වටිනවා. භාවනා කරනකොටත් තද සද්ද තද වේදනා නපුරු හිතවිලි නිතර වද දෙනකොට ඒ භාවනා අරමුණ පැත්තක තියලා මෛත්‍රියට හිත දාලා බැලුවාම මෙලෙක් කරලා ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව බොහෝමත්ම මේ ජීවිතයක තියෙන අර කටුක කරෝසන ගතිය අඩු කරලා මෘතු කරගන්න. ඒ නිසා මේකට සිනේහ කියන වචන පාවිච්චි කරනවා. සිනේහ ස්නේහණය කරනවා කියන්නේ ග්‍රීස් කරනවා කියන එක. ලුබ්‍රිකේට් කරනවා කියන එක. මුළු ජීවිතේම තියෙන මේ ගැටුම් අතර ලුබ්‍රිකේෂන් දැම්ම වගේ මෛත්‍රී එක හුඟක් ඕනේ නැහැ. එක්කෙනෙක් හිටියොත් ඇති. එක්කෙනෙක් දන්නවනම් හරියට ඒ පුද්ගලයා තමයි පිරිසෙම වැඩියෙන්ම ධර්ම රසයෙන් විඳින කෙනා. හැබැයි ඉතින් එහෙම ඉතින් අධි ඒකාධිපති පාලනයට යට කරන්න ඕනේ හැම කෙනාටම කරගත්තොත් හරිම ලේසි සාමූහික භාවනාව. සාමූහික ව්‍යාපාර සමිති සමාගම් වලට බොහොම අත්‍යවශ්‍ය කරන දෙයක්. බුදුහාමුදුර සඳහන් කළ තියෙන්නේ තමන්ගේ තනි දරුවා කුරුන්දලේ පුතායි අම්මයි අතර තියෙන සම්බන්ධතාවය වගේ. මෛත්‍රී කරපුවාම පේන්නේ සෑම කෙනෙක්ම නෑදෑයේ සෑම කෙනෙක්ම කුසින් වදාගත්ත දරුවෙක් වාගේ එතකොට ওই පංගු peeru බෙදිලි මොනක්වත් නැහැ